සක්මන් මළුව. ඔබ දිව යන පීඩාකාරී තරඟකාරී ගමන මදකට නවතා මොහොතක් අපට කන් දෙන්න. සක්මන් මළුව සකස් වන්නේ අරමුණක් නැතිව සැරිසරන ඔබේ අපේ සිත් සමාධිගත කර ගැනීමටයි සංසුන් කර ගැනීමටයි. අදත් පුරුදු විදිහට සක්මන් මළුවේදී ඔබ අප හමුවන්නේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා උයනේ අරියදම් ස්වාමීන් වහන්සේ. අහලා තිනවා නැවත ඉපදෙන්නේ තමනුත් නෙවෙයි තමන් නොවේ නෙවෙයි කියලා අදහසක්. මේක සෝන් නැච අඤ්ඤෝ. තමනුත් නෙමෙයි අනිතකුත් නෙමෙයි කියලා. සෝනද මේ වගේ පළමු ප්‍රශ්නේ මෙයයි මේ සාමාන්‍ය කෙනෙකුට ඊතරම් ලේසියෙන් අවබෝධ කරගන්න සරල අදහසක් නෙවෙයි. නමුත් දත යුතේ එකක් ඒක. දත යුතේ එකක්. අත්වශයෙන්ම මේ එම ප්‍රකාශයේ බුදුරජාණන් වහන්සේ කළ ප්‍රකාශයයි සානතින් පසුව ආපු අදාහ ප්‍රකාශයයි. එහෙමයි. දැන් ඔය දේශනා පාළි අනුසාරයෙන් අනුසාරයෙන් තමයි අර්ථ කතා සම්පාදිනලා තියෙන්නේ. ඒ වචනේ තියෙන අර්ථ කතාවේ. ඒක මහත්මයා මෙහෙම කෙටියෙන් තෝරගන්න ඕනේ. දැන් මහත්මයා අර කාමරිලා මෙතෙන් දාවනේ. නචසෝ නච අඤ්ඤෝ. මහත්මයක් නෙමෙයි ආවේ අනිකෙකුත් නෙමෙයි. චිත්ත ජන නාම රූප චිත්තචෛසික හා රූප පරම්පරාවයි. තේරුණානේ? දැන් අපි මේ අත තියාගෙන ඉන්නවා උස්සන්නේ කලින් තිබුණ අත නෙමෙයි. වෙන අතකුත් නෙමෙයි. ඒක පරම්පරාවක්. දැන් මේ අවංගත්ත තියෙනවා මේක අපි එහෙ මෙහෙ කරාට ඒ කලින් තිබුණ අවංගත්ත නෙමෙයි අනිත් එහෙකුත් නෙමෙයි. ඒකේ પરම්පරාව. ඒවට කියන හේතුඵල සම්බන්ධතාව කියලා. හේතුඵල සම්බන්ධතාව. දැන් නිදර්ශන අපි ඒක පැහැදිලි කරනවා නම් මෙහෙමයි. දැන් කෙනෙකුගේ මරණෝත්පත්තිය ගැන හිතුවොත්, මැරීමයි ඉපදීම ගැන හිතුවොත් දැන් අපි ජීවත් වෙන්න කාලයේදීත් ඉන්න කාලේදීත් ක්ෂණයක් ක්ෂණයක් කියන බොහොම කෙටි වෙලාවක්. චිත්තක්ෂණය කියන එක තත්පරයකින් කෝටි ලක්ෂයකින් පංගුවයි. කොටින් කියනවා නම්. තරම් කෙටි. දැන් සුරසනක් ගහනවා ගැන මෙහෙම ඒක ඇසි පිහලන තරම් කෙටි වෙලාවක් නේ තත්පරයක කෙටි වෙලාවක් නේ. ඒ ඒ කෙටි වෙලාවෙන් කෝටි ලක්ෂයකින් එක මේ කොටසක් තමයි ශනේ කියන්නේ. චිත්තක්ෂණය. එතකොට චිත්තක්ෂණයෙන් චිත්තක්ෂණය සිත් දෙකක් එකට උපදින්න එක සිතක් උපන්න එක බිඳුනා ඒ වෙනුවට එකක් උපන්න එක බිඳුනා මෙහෙමයි යන්නේ අතිශයින් ශීඝ්‍රව පවට්නා නිසා අපට එක සිත් වැලක් වාගේ එනවා එක සිතක් වාගේ සූප පරම්පරාව සිහිනයි එතකොට දැන් අපි මරණාසන්න මොහොතේදී චිත්තක්ෂණ 17කට කලින් ඒ කියන්නේ අපි දැන් චුත වෙන සිතක් තියනවා නම් චුත වෙන සිතට සිත් 1000කට කලින් ඇස කන නැහය දිව කය හෘදේ කියන මේ වස්තු රූප සහිත කර්මජ රූප කර්මයෙන් හටගත් රූප ඉපදී ඉපදී බෙදී තිබෙච්ච එක ඉපදීම නවතිනවා උපන්න රූප කලාප එමින් දැන් නැති වේගන යනවා චිත්තක්ෂණ 16ක නැති වෙනවා. එතකොට ඒ වෙලාවේ සිත සිත කියන එක නාම ධර්මයක් නේ රූපයක් නෙමෙයි. ඒක වස්තු රූපයේ උඩ තමයි උපදින්නේ පවතින්නේ. ඒක දැන් වස්තු රූපය දැන් නිවිගෙන යන ගෙවිගෙන යන වෙලා නිසා සිතට වැඩි වෙලාවක් ක්‍රියාකාරී වෙන්න බෑ. කාලෙ කෙටි නිසා. ඒ නිසා මරණාසන්න මොහොතේදී මරණාසන්න ජවන් වීතිය කියන චිත්තක්ෂණ පහක් තියෙනවා. ජවන් චිත්තක්ෂණ. ඔය ජවන් චිත්තක්ෂණ පහට ජවන චිත්තක්ෂණ පහට ඒ ජීවිතයේ සිදු කළ හෝ පෙර ජාතියක සිදු කළ හෝ කර්මයක් අනිවාර්යයෙන් සිහි වෙනවා. එක්කෝ ඒ කර්මයක් කරන්න ගත්ත දෙයක් සිහි වෙනවා. එක්කෝ ඊළඟ උපදින භවය පිළිබඳ දෙයක් සිහි වෙනවා. ඒ තුනෙන් එකක්. කර්ම, කර්ම නිමිත්ත, ගති නිමිත්ත. දැන් අපි මේ දානයක් දුන්නා ඒක සිහි වෙන්න පුළුවන්. නැත්තම් දානේ දීමට ගත්ත දාන වස්තු, නැත්තම් මේ ස්වාමින් වහන්සේලා, නැත්තම් මේ ශාලාව, ඒවා කර්ම නිමිති. එහෙම නැත්නම් ඊළඟ භවයේ උපදින්න තියෙන ලකුණක්. ඒකත් කර්ම බලයෙන් තමයි වැටෙන්නේ. අපේ උනුකමින් නෙමෙයි. එතකොට මේ චිත්තාසන පහෙන් ඒ අරමුණ එකපාරට මේ නිකන් අර කැමරාවකින් පින්තූර ගත්තා වගේ ගත්තා. ඊට පස්සේ ඊළඟ චිත්තක්ෂණය එක්ක තදාරම්මන භවංග චුති එක්කෝ ජවනි ළඟට භවංග චුති එහෙම නැත්නම් ශරණ ළඟට චුති කොහොම අවස්ථා තුනකින් ඒකෙන් සිද්ධ වෙනවා එතකොට සිතින් සිතට සිතින් සිතට කර්ම ශක්තිය උපනිශ්‍රේ ශක්තිය කියලා තියෙන මේ උපකාරක ධර්ම දෙකක්. ඒක අර දීර්ඝ සංසාරයේ පටන් අනාදිමා සසර පටන්ගෙන සීලෝම කර්ම ශක්තිය මේ එක එක සිතක් වාසා ඉදිරියට සිතෙන් සිතට ශක්තිය එකතු වී යනවා. එතකොට දැන් චුති චිත්තය කියන්නේ කුසල් හෝ අකුසල් නෙමෙයි විපාක සිතක්. ඒ භවයේ ප්‍රතිසන්දිගත සිතයි භවංග සිත් වෙලයි සුපි චිත්තයයි එකම කර්මයේ විපාක සිත් පරම්පරාව. නම විතරයි වෙනස වුනේ. එතකොට ඒ සිතේ තියෙන්නේ අර දීර්ඝ සංසාරයේ පටන් ලොකෝම කර්ම සත්‍ය එකතු වෙච්ච බවක්. අපි හිතමු දැන් යමක තියෙන උෂ්ණත්වය වගේ කියලා. ඒ වගේ. ඉතින් අපි හිතමු අඹයට පරම්පරාවක් කියලා. සමාමයට තියෙන අඹ පැලයක් ඇති කරන ශක්තිය ඒ වගේ. එතකොට ජවන්සිත වලට අනුතුරු අර විදිහේ විපාකසිත පදාරම්මන භවංග හෝ ත්‍ෘතිය වෙලා සුපිචිත්‍ය නිරුද්ධ වෙනකොටම අර මේ වික් සසරදී දැන් අපේ ඒ මරණාසන්න මොහොතේ සිදුවේ පහළ වෙච්ච කර්මයක් තියෙනනේ සිහිකේ සිහි වෙච්ච ඒ කර්මය කරන්න හේතු වෙලා තියුණ ධර්මතා හතරක් අවිද්‍යාවයි සංහාවයි උපාදානයයි චේතනාවයි කර්මයයි කියලා ධර්මතා පහක් හේතු වශයෙන් අර කුසලයට ප්‍රත්‍ය වේලා තිබුණා. ඒ ශක්තිය උඩ තමයි සුතිචිත්තය නිරුද්ධ වෙනකොටම මව කුසක හරි, ඕපපාතික හරි, සංසේදජ හරි, අණ්ඩජ හරි ක්‍රම හතරෙන් හේක පරිසන්දි ගන්නවා. එතකොට මේ භවයෙන් එහාට කෙනෙක් ගියා නොවේ. එතකොට මේ භවයෙන් චුත්ත වේචිතිච්ඡ පරම්පරාව හැර වෙන එකක් එතන උපන්නක් නෙමෙයි. ඒකයි ඒ පුජ්‍යලයක් නෙමෙයි ඒ පුජ්‍යලයා නොවන්නේත් නොවේ කියන්නේ. තේරුණානේ? එතකොට ඒක කලවම් වෙන්නේ වෙන පුජ්‍යලයක එක වෙන වෙන පුජ්‍යලය කියන්නේ සම්මුත වචනයක් වෙන සිතක් එක කලවම් වෙන්නේ මේ චිත්ත පරම්පරාව දැන් රූපස්කන්ධය මෙතන නැවතුණා චිත්ත පරම්පරාවේ ශක්තිය තමයි අර ගිහින් නැවත පහළ වෙන්නේ ඒක එතකොට ඒ පුජ්‍යලයා උපන්නා නෙමෙයි ඒ පුජ්‍යලයා වෙනුවට වෙන පුජ්‍යලයක උපන්නක් නෙමෙයි මේ චිත්ත පරම්පරාවේ හේතුඵල සම්බන්ධතාව අනුව කර්ම නියාමයේ පරිද්දෙන් කර්ම නියාමයේ අනුව මේ පරිසන්දිග්‍රහණය සිද්ධ වුණා. ඒ නිසාන දැන් මහ බෝසතුන් වහන්සේ දීර්ඝ කාලයක් බෝධි සම්භාර පුරමින් ආව භවයෙන් භවයට භවයෙන් භවයට ආස්භාව ශරීර වෙනස් වුණාට අර සිතේ වැඩිච්ච ශක්තිය තමයි භවයෙන් භවයට අවිල්ලා බුදු වීම දක්වා පිහිට වුණේ. එකිනෙකාවක් නෙමෙයි. ඒක දවසක් අර සාතිය කියන භික්ෂුව බුදුරජාණන් වහන්සේ ඉන්න කාලේ සංඝයා මැද කිව්වා මේ දීපංකර පාද මූලේ ජීවන ලබාගත් සුමෙද තාපසෝන මේ භවයෙන් භවයට ආවි කියලා. බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කළා එහෙම කියන්න එපා. ඒකළු වරලා. මං එහෙම කියලා නෑ. හේතුඵල පරම්පරාව අනුව ප්‍රතිසම්පන්න වශයෙන් මේ පැවතුලා ආවේ. කෙනෙක් ආව නෙමෙයි <laughs> කියලා. තෝරලා දුන්නා. පැහැදිලි නේද? එහෙම සවනස්. මම අහන්නේ මේ ප්‍රශ්නේ ප්‍රශ්නේ හරි හරි භව කියන්නේ උත්පත්ති වෙච්ච භවයනේ ස්කන්ධ පහ දැන් උත්පත්ති භව උපපත්ති භව කර්ම භව කියලා භව දෙකක් තියෙනවා දැන් පූර්ව භවයේ සිද්ධ කරගත්ත කර්මයේ තියෙන කර්ම භවය අපි ප්‍රතිසන්දි ගන්නකොට පංචස්කන්ධයක්නේ පහළ වුනේ ඒ රූප කලාප තුනක් පහළ වුණා ඒක රූපස්කන්ධයයි ඒ ප්‍රතිසන්දි විඥානයේ විඥානස්කන්ධයයි. එහි තියෙන වේදනා වේදනාස්කන්ධයයි, සංඥාව සංඥාස්කන්ධයයි, ඉතිරිචාසික 31 සංස්කාරස්කන්ධයයි. ඔන්න ප්‍රතිසන්දි වෙලා ලැබිච්ච පංචස්කන්ධය. ඒක තමයි භවය. හරිනේ උපපත්ති භවය. එතකොට උපපත්ති භවයේහි අංගය තමයි භව අංග. මොකක්ද අංග? දැන් අපේ ශරීරයේ මේ ඉරිජුව තියාගන්න පුළුවන් බලගත්තු උපකරණය තමයි ඇට කටු තේලිය නේ ඇට සැකිල්ල. ඇට සැකිල්ල සම්බන්ධ වෙලා නෙමේ මාංශ පේශි නහ රොක්කම තියෙන ඇට සැකිල්ල නැත්නම් ඔය කෙලින් තියන්න බෑනේ. ඒ වගේ මේ ජීවිතේ පවත්වාගෙන යන්න ඕන කරන ශක්තිය තමයි භවංග කියලා කියන්නේ. ඒක චිත්ත සංතතිය. දැන් අපි හැම වෙලාවෙම දැන් ඇහෙන් දැක්කත් කනින් ඇහවත් චිත්ත වීතියෙන් වීතියට වීතියෙන් වීතියට භවංගයට වැටෙනවා. සමහරට අපි දැන් ඔන්න ඇහෙන් දැකලා ඊළඟ ජවන් හිතා පහළ වෙන අතර භවංගසේ කෝටි ගාණක් යනවා. ඒකෙන් තමයි ජීවිතය රකින්නේ. භවස් අංග භූතාන්ති භවංග මේ උපන්න ස්කන්ධ පහේ ප්‍රධානාංගය තමයි භවංගය. ඒකෙන් තමයි රැකෙන්නේ. දැන් දොස්තර නිර්වින්දන කරනවා සල්ලි කර්මවලට. ජීවිතහානි නොවේද මොකද? භවආග චිත්ත පරම්පරාව අදිනිද්‍රාවෙන් පවතිනවා. ඒක නිරුද්ධ වුණා නම් ජීවිතය අවසానයි. ඒ භවය අවසానයි. සුඛ වෙනවා. එනිසා ඒක දැන් චුතිච ප්‍රතිසන්දි සිතයි භවංග සිත් වෙලයි චුති චිත්තය කියන තුනම පූර්ව භවයේ රැස් කරගත්ත කුසලයේ විපාක වශයෙන් ලැබෙන්නේ. එන්නම් ලැබෙන අවස්ථාව අනුව පළමුවෙන් උත්පත් වෙනකොට එහා භවයයි මෙහා භවයයි සංදි කරන තැන නිසා ප්‍රතිසන්දි කිව්වා. ප්‍රතිසන්දි නැවත සංදි වෙන තැනනේ. ඊළඟට මේ භවයේ අන්තිම සිත මේ භවයෙන් ගිලිහෙන බව ගිලිහීම තමයි චුති කියන්නේ. චුත වෙනවා කියන්නේ ගිලිහෙනවා. අවසන් වෙනවා. ඒ නිසා ඒ භවංග සිතේ කෙලවර ඉදර කියනවා චුති කියලා. ඒතර ජීවත් වෙන කාලයේ ජීවිතේ පවත්වා ගැනීම සඳහා විශේෂ අංගයක් වශයෙන් උපකාරකව පවත්නා වූ සිත් පිළිද තමයි භවංග සිත කියලා කියන්නේ. අපි දැන් මේ නවීන විද්‍යාවගෙන යටිහිත කියලා. යටිහිත කියන්නේ අක්‍රිය ක්‍රියාත්මක නැහැ. දැන් උඩුහිත යටිහිත කියලා ඉබදනවනේ කර්ම දෙය කර නේද? උඩුහිත කියන්නේ ක්‍රියාත්මක වෙනවා. එහෙන් දකිනවා, කනින් අහනවා. ඒවට කියනවා වීතිසිත කියලා අපි බුද්ධ වචනේ. වීතිසිත. ඒ වීති මුක්ත සිත් කියලා අරවට කියන්නේ පාලියෙන්. වීති මුක්ත කියලා කියන්නේ වීති වාටයක් නැහැ. ඒක අර මරණාසන්න මොහොතේ ගත්ත අරමුණවල දිගට උපදෙමින් උපදෙමින් දිදෙමින් පවතිනවා. ඒකෙන් තමයි ජීවත් වෙන්නේ. ඇරිකලා තියෙනවා නේද වචනයක් ආයු කුස්මාච විඥානං යදා කායං ජහන්තිම අපවිද්දෝ සතාසේති නිරත්තම කලින්ගර ආයු කිව්වේ ජීවිතේන්ද්‍රිය ජීවිතේන්ද්‍රිය කුස්මා කිව්වේ කර්මජ තේජෝ ධාතුව විඥානං කිව්වේ භවංග චිත්ත පරම්පරාව ඔය තුන අවසන් වුණාම ඉතින් නිරත්තම කලින් කලින්ගර දරකඩක් වගේ ශරීරේ පතිත වෙනවා ජීවත් වෙන්නේ අර තමයි විනාශය. තේරුණාද ඒක? උපන් යන්තම් යන්තම් තේරෙනවා. ඔව් ඔව් ඔව් ඔව් කීපතරක් දැන් මම ගොඩනගාට ඔබ නැවත නැවත අහනකොට නැවත නැවත අපි අහනකොට සාකච්ඡා කරනකොට තේරුම් ගන්න නැහැ කිව්වා. ඔව් ඔව්. මට තියෙන ප්‍රශ්නේ ඉස්තිරියෙන්දි ආවෙනවා වගේ දැනෙනවා කියලා. ඒක පිටුවක් කර දෙනවා වගේ පහළ වෙනවා. එහෙම නැත්නම් කොටස් දැනෙනවා. තියෙන්නේ අර පළවෙනි ධ්‍යානෙ ලැබුණකොට විතර්ක විචක ඒක ඒක ප්‍රදාන අනේ ද්වේෂය ආසාව නලිකම නලිකම හිස් වචන කතා කියන බව ඒ විස්රණ බව සැකය සැකේ වාඩි වෙලා අර පහක් වගේම දෙවන ධානය ලැබනකොට විකල්ප පේති සුඛ ඒකාග්‍රතාව දෙවන ධානය දෙනකොට නැති වෙලා හ්ම් අතරවන ධානය දෙනකොට උපේක්ෂා ඒකාග්‍රතාව කීමක් නැහැ සිද්ධ වෙන දේ මම හිතනවා අර ගොඩාක් දියුණු කරන කෙනෙකුට මේවා සම්ම පැහැදිලිට ගන්නවා කියලා. මගේ අධ්‍යක්ීම අනුව අධ්‍යක්ීම කියන්නේ සානංගේ <laughs> ධර්මය අනුව අහන්න. ධර්ම ඔව්. කියන්නේ ඒ මොකද සමහර කෙනෙක් කියන මේක බණ පොතේ තියෙන එක නෙමෙයි මගේ අත්දැකීම. ඒක සම්පූර්ණයෙන් වැරදි. අපි කියන්න ඕනේ බුද්ධ ධර්මය අනුවනේ. තමන්ගේ අත්දැකීම තමන් ළඟ කාටවත් තියෙන එකක් නෙමෙයි. හරි නේද? බුද්ධ ධර්මය අනුව බුදුහාමුදුරුවෝ මේ විග්‍රහ කරලා පැහැදිලි ඔව් ඒක ඒක හොඳයි දැනගන්න. අද කාලේ ගොඩාක් දෙනා ඔය එක එක අදහස් කියනවා. සමාජයක් ලැබිලා දැන් ධ්‍යාන ලැබුණා, ශාරීරික ඉස්සුණා, ආහසේ පාවනවම කියනවා. ඒවා සමාධියට පූර්ව භාගයේන ඉතා කෙටි සුළු දේවල්. සමාධිය කියන එක බොහොම පැහැදිලි එකක්. සමාධිය ධ්‍යානය කියන එක පැහැදිලි එකක්. හැබැයි තින් නිසි ප්‍රගුණ ආචාර්යයන් වහන්සේ නමකගෙන් ඒක පුහුණු කරගන්න ඕනේ නැත්නම් වැඩි හැංගියෙන් වලට වැටෙනවා. ඒක මං දේශනාවකදී මෙහෙදි කිව්වේ නෑනේ දැන් එහෙදිනම් හුඟක් තැන් වල මං කියලා දුන්නා. දැන් ඔන්න අපි හිතමු පළමුවෙන් ආනාපාන සතිය වඩනවා කියලා. ආනාපාන සතිය ගැන හුස්ම ගැන සිහිය පිහිටුවාගෙන භාවනා කිරීම. ඒකේ විනාඩි 20ක් 30ක් අන්නේ විහිත නොවි නිසී හැටියට සිහිය පවත්වන ගියොත් පරිකාරම නිමිත්ත කියලා නීදුණු වාගේ නිකන් දුමාන වාගේ එළියක් ඉස්සරහා පහළ වෙන්න පුළුවන්. ඒක පරිකාරම නිමිත්ත. මුල්ම පළවෙනි පියවර. ඒක ධ්‍යානයක් නෙමෙයි. ඊළඟට තවත් දුරට සිහිය මනාව තන්පත් වෙලා යනකොට ආශ්වාස ප්‍රශ්වාස හුස්ම රැල්ල හොඳට මුල සිට අග දක්වා දකිමින් සිහියෙන් සියුම් සියුම් වෙන හුස්ම රැල්ලක් දැකීමෙන් යනකොට අර මීදුමක් වාගේ දුමානයක් වගේ තිබුණු සුදු එළිය ඊට වඩා ලොකුවට සුදු වලාකුළු ගොඩක් සුදු කුළුන් ගොඩක් වගේ පාවෙදී තියෙන ඉදිරියට පහළ වෙනවා. ඒකට කියනවා උග්ඝහ නිමෙත්ත කියලා. එතෙනි සමාධියක් කියනවා. ඒ සමාධියනකොට කය නොදැනී යනවා. අහසේ ඉන්නවද පොළවේ ඉන්නවද දන්නේ කය බොහොම හැල්ලු. ඒව ගැන හිතුවේ නැසත් ඒක සිදු වෙනවා. ඒක මේ ධ්‍යානය නෙමෙයි. ඒකට කියනවා පරිකර්ම සමාධිය කියලා. ප්‍රතිම මුල් පළවෙනි සමාධිය. ඇඟ අතපය ඔක්කොම සාන්ත වෙලා මුකුත් නොදැනි වේදනාවක් නැතුව යනවා. එතකොට උග්ඝහ නිමිත්තක් මේ තියෙද්දී ඊළඟට තවත් දුරට සිහිය මනාව පවත්වනට හුස්ම තවත් සාන්ත වෙවි ගිහිල්ලා ඒ සැලෙමින් තිබුණු අර සුදු ආලෝක මේ වලාකුළු වාගේ පුළුන් ගොඩවල් වාගේ සංසිඳිලා තැන්පත් වෙලා නිශ්චලව නිකන් දිලිසෙන දීප්තිමත් එළියක් බවට පත් වෙනවා. ඒ වෙලාවේ පුදුම විදිහේ මානසික ප්‍රීතියක් සැපයක් ඇති වෙනවා. අර කලින් තිබුණට වඩා ඒ මොහොතේ තියෙන සමාධියක් ඒ සමාධියේ ධ්‍යානෙ නෙමෙයි. ඒකට කියන්නේ උපචාර සමාධිය. ඒ වෙලාවේ නීවරණ පහ සම්පූර්ණයෙන් ඔය දැන් කියව පහ යටපත් වුණා. කාමච්ඡන්ද කියන ආශාව, ව්‍යාපාද කියන තරහ නුරුස්සනකම, තීන මිද්ද කියන්නේ හිතේ චිත්තචෛතසිකයන්ගේ ඇලිමැලි ගතිය, අප්‍රාණිකකම, උද්දාච කුක්කුච්ච කියන හිතේ විසිරෙන ස්වභාවය හා පසුතැවිලි වෙන ගතිය, විචිකිච්ඡා කියන්නේ සැක සහිත බව. ඔක්කොම හිතේ යටපත් වෙනවා. ඒ වගේම විතරක ਵਿਚාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියන මේ ධර්මතා පහ කලට වඩා ශක්තිමත් වෙනවා. ඒවා ශක්තිමත් වෙන අර දුර්වල වෙනවා. ඔය කියන උපචාර සමාධිය. උපචාර සමාධිය කියන එකත් මනෝද්වාරික වශයෙන් චිත්ත වේතියෙන් චිත්ත වේතයට බිනි බිනි භවංග දත් වේවි තමයි යන්නේ. ඒක ධානයේ නෙමේ ධානයට ආසන්න කියන එක තමයි උපචාර කියන්නේ. උප කියන්නේ සමීප. චාර කියන්නේ හැසි හැසිරෙන. ධානයට සමීපව හැසිරෙන සමාධියක්. අර පරිකාරම සමාධියට වඩා බොහෝ සෙයින් ඒක තවත් සැපදායකයි. තවත් දුරට ඉරියව්ව මෙරස් කරන්නේ නැතුව හිත මනා සත්‍යයෙන් මනා සිහියෙන් ආස්වාස ප්‍රස්වාසම බලාගෙන යනවා අර අර නිමිත්ත දිහා බලන්නේ බැලුවොත් වහාම නැති වෙනවා ඒකක සෙල්ලම් කරන්නේ සමහරෝක නිකන් මේ සෙල්ලමට අරගෙන ලොකු වෙන්න කුඩා වෙන්න ඉස්සෙන්න පාත් වෙන අදිෂ්ඨාන කරලා වර්ධනයපත් වෙලා තියෙනවා නොදන්නට ආශා කරන්නත් හොඳ නෑ අදිශයෙන් නැති වුණාක නික්මලා ඉම්පම් වෙලා නැගිටින්නත් හොඳ නෑ අදිශයෙන් නැති වෙනවා ඒ නැති වෙන අර ධානාංග වරින් වර කැඩෙනවා. එතකොට ඒක සහවුරු වෙන්න අපි ඉවසිල්ලෙන් වැඩි වෙලාවක් ගත කරන්න ඕන. අදිෂ්ඨාන කර කර මේ විනාඩි 5ක් 10ක් 15ක් 20ක් 25ක් 30ක් 45ක් පවතී. ඔහොම ටික ටික වැඩි කරන්න ඕන. ඒකට කියනවා නිමිත්ත වශී භාවය. ඒ නිමිත්තට කියන්නේ ප්‍රතිභාග නිමිත්ත කියලා. ප්‍රතිභාග කියන්නේ දැන් මේ හුස්ම කියන එකේ වර්ණයක් තියෙන අපි ඇහැට පේන්නේ නැහැ. දැන් මේ නියම වර්ණය තමයි සුදට පෙවුනේ. ඒ වර්ණය උඩ දැන් හිත තැම්පත් වෙලා මේ ඒ නිමිත්ත පහදිලි වුනේ. පැහැදිලි වුනේ. ඒ වෙලාවට හුස්ම රැල්ල බොහෝම සාන්තයි. ඇඟක් අත පයක් හෙලෙවෙන්නේ තරමට බොහෝම සාන්තයි. හිත එහා මෙහා දුවන්නේම නැහැ. ඉන්න ඉන්න කායික පහසුවක් තියෙනවා. ඉතින් ඔහොම ගිහිල්ලා ඒ ඒ ප්‍රතිභාග නිමිත්ත ආලෝකය පැයක් හමාරක් වුණත් නොනැසී පවත්වා ගන්න ධර්මත අපි සිහි සතිමන්තයේ සිහියෙන් යුක්තව ඉවසාගෙන කරන්නට ඕනේ. එහෙම ඉන්නකොට අයමත් දැන් අර ධානාංග ශක්තිය හොඳට පහවුරු නම් පස්සේ ඒ ප්‍රතිභාග නිමිත්ත නිකම කිදා බහින තරමට හිත එකලස් වෙනවා. ඒක එක චිත්තක්ෂණය පළමුවට ඇති වෙන්නේ. ගොඩක් වෙලාද තත්පරයක් තියෙන්නේ. හැබැයි ඒත් ඒ භාවනා යෝගියා ඉක්මන් නොවී කලබල නොවී හුස්ම ගැනීම නැවත නැවත බලමින් ඉන්නට ඕනේ. අයමත් ඒක පහළ වෙනවා. කොහොම හොම ගිහිල්ලා 20 30 සැරයක්, 100 සැරයක් හරි ඒ ඒ සමාධියක බැස ගැනීමේ தත්ත්වයේ පැවතිලා ටික ටික දැන් තහවුරු වෙන්න පටන් ගන්නවා සමාධිය. විනාඩියක් දෙකක් විනාඩි පහක් කොහොම ටික ටික වැඩි වෙනවා. ඉතින් ඒකට තමන් අදිෂ්ඨාන පුරුදු කරන්න ඕනේ. පටිඝාන මේ තෙලමෙසකේවා පළවෙනි සමාධිය මේ ප්‍රථම ධානයේ සමාධිගත වේවා මෙච්චර වෙලාවක් පවතිවා. එක පාට දිග වෙලාවක් හිතන්න හොඳ නැහැ. විනාඩි 5 10 ටික ටික වැඩි කරන්න ඕනේ. මොකද හිතේ ශක්තිය එක පාට වැඩෙන්නේ එහෙම ගිහිල්ලා ගිහිල්ලා දැන් ඉතින් පැයක් වුණත් ඒ සමාධියෙන් නොබිදී පවතින්න පුළුවන් වෙනවා. ඊට පස්සේ ධානාංග බලනවා. ධානාංග බලන්නේ ඒ ප්‍රතිභාග නිමිත්ත ආලෝකයේ තමන්ගේ පුරුදු වස්තුවට යොමු කරලා හිත වැඩ කරගැටි බලන්න ඕනේ. දැන් මෙතෙන්දී ඒ ප්‍රතිභාග නිමිත්ත ආලෝකයේ සඳහා සිත නැවත නැවත යොමු කළ විකාරකයේ තියෙනවා. ප්‍රතිභාග නිමිත්තේ ඇතුලෙන් හැසිරෙව විචාරය කියනවා. එහිලා පිළෙව ප්‍රීතිය තියෙනවා. එහිලා සැපවත් කළ සැපේ තියෙනවා. එයින් පිට යා නොදී රැකගත් ඒකාග්‍රතාව තියෙනවා. ඉතින් ඒක මෙන්න විචාරක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව විචාරක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව හතර සැරයක් මෙනෙහි කරන්න ඕන ඊට පස්සේ ආයමස් අර වගේ සමාධියෙන් පුරුදු වෙන්න ඕන ප්‍රතිභාගනමේ කෙලෙම සිටීවා ප්‍රථම ධානයේ සමාධිගත වේවා විනාඩි 5ක් පවතිවා විනාඩි 5කින් නැගිටීම වේවා කොහොම වෙලාව හිතේ තා අදිස්ථාන කරන්න ඕන ඒකට කියන පංච වසීතාව කියලා ඒ කියන්නේ ආවර්ජනා කරනවා නිමිත්ත ධ්‍යාන සමාධියෙන් හිතෙනවා වෙලාව හිතා ගන්නවා නැගිටින වෙලාව හිතා ගන්නවා ඒකෙන් නැගිටලා අර ධ්‍යානාංග බලනවා කොහොම 20 30 හරයන්නේ 100 දහස් වාරයක් ප්‍රගුණ කරන්න ඕන ඒ වෙලාවේ හිසේ ඔටුන්නක් වගේ පේන්නේ නැහැ ඒ වෙලාවේ පා වෙනවා හිතන්නේ නැහැ ඒ වෙලාවේ තියෙන නිමිත් අරමුණ බාහිර අරමුණක් ගත්තොත් සමාධියක් නෑ එතන එතකොට සමහරු කියනවා මම තව තිසාවට ගිහින් සෙළු මිනිස්සයවන්ද කියලා සම්පූර්ණයෙන් වැරදි පැති වල ගිහිල්ලා මම අහලා තියෙනවා. ඒක ඒක නෙමේ ධ්‍යානය. එකම අරමුණ ඒක කියලා බැලීම. ඒක තමයි සමාධිමත් වීම. ඒලාට මාය අරමුණු ගන්නෙ නෑ. වෙනදා හිත හිතා ඉන්න බෑ. අර ආවර්ජනා සමාපජ්ජනා කියන ධ්‍යාන හිතනේ උපචාර හිතින්. ඒක උපචාර හිතින් හිතලා සමාධිය වැඩනවා. ඒකෙන් නැගිටලා එමත් අර අදිස්ථාන කරන්නේ එහෙමයි. ඉතින් ඒකදී ඔය අංග පහ අනුව මේ පංච වාසීතාවානුව ප්‍රගුණ කළ දැන් ඇති කියන සෑහීමක් ඇති වුණාට පස්සේ තමයි දෙවෙනි ධ්‍යානය සඳහා උත්සාහවන්ත වෙන්නේ. එතෙන්දී පළවෙනි ධ්‍යාන සමයදීලා ධ්‍යානාංග බලලා විතරකේ චාර දෙක ඕලාරිකයි නීවරණයන් දාසන්නයි කියලා හිතලා ප්‍රීති සුඛ ඒකාග්‍රතාව තුන සාන්තය ප්‍රණීතයි ඊළඟට ප්‍රීති සුඛ ඒකාග්‍රතාව සහිත ද්විතිය ඥානයේ සමාධිගත වේවා කියලා එම තරාණ පානිට බහිනවා ප්‍රතිභාග නිමිත්ත ආරමුණේ ඒ නිමිත්ත ආලෝකයෙන් හුස්ම ගැන බලන්නේ. එතකොට අරට වඩා ප්‍රනීත සපදායක සමාධියක් ඇති වෙනවා. ඒකත් මුලින් ඇතිනේ කෙටි වෙලාවක්. අයමත් අයමත් ආවර්ජනා කර කර ඒක විනාඩි 5 10 ආදි වශයෙන් දික් කරන්න ඕනේ. දික් කරලා ඊළඟට නැගිටීමේ වෙලාව අදිෂ්ඨාන කරන්න පුරුදු වෙන්න ඕනේ. දැන් ඉතින් යෝගාවචරය පුළුවන්කම් ඇති වෙන පළවෙනි ධානය සම්පූර්ණ කරගත්ත නිසා මුල ඒක තමයි අමාරු වෙන්නේ. දෙවෙනි ධ්‍යානයත් අර වාගේ ආවර්ජන, සමාපජ්ජන, අදිස්ථාන, වුට්ටාන, පච්චේකන කියන කරුණු පහෙන්ම ප්‍රගුණ කරලා ඇති වෙනකන් ඒක පාවිච්චි කරන්න ඕන. සෑහෙනු පස්වෙනින් පස්සේ පළවෙනි ධ්‍යාන සමාදෙලා ධ්‍යානාංග බලලා දෙවෙනි එකට සමාදිනවා. ධ්‍යානාංග බලලා ඒ තියෙන ප්‍රීතිය ආදීන වශයෙන් සැලකනවා. ප්‍රීතිය විතරක ਵਿਚාරයන් ආසන්නයි, ආදීනව සහිතයි. සුඛේකාග්‍රතාව මීට වඩා සාන්තයි ප්‍රණීතයි. නිසා සුඛේකාග්‍රතාව සහිත තුන්වෙනි සමාධිය අර්පණාගත වේවා කියලා අනපාන බලනවා. එතකොට තුන්වෙනි එකත් අරට වඩා ප්‍රීතියනොත්තර වූ සාන්ත සැපයක් ඇතිව පහළ වෙනවා. ඒකෙදිත් අර වගේ කරුණු පහෙන් වශී කරන්න ඕනේ. ආවර්ජන සමාපජ්ජන අදිෂ්ඨාන බුද්ධාන පච්චවේක්කන ඒක සෑහෙන කර්මකලක් ප්‍රගුණ කළ දැන් ඇති කියලා ඇති තරමට උනහම් පස්සේ තමයි හතරවෙනි ධානය ගැන වැඩ කරන්නේ. එතෙන්නේ පළවෙනි ධාන සමයදීලා ධානාංග බලනවා, දෙවෙනි ධාන සමයදීලා ධානාංග බලනවා, තුන්වෙනි ධාන සමයදීලා ධානාංග බලලා හිතනවා තුන්වෙනි ධානයේ තියෙන සුඛ කියන මේ අංගය අවලාරිකයි. ආදීනව සහිත ප්‍රීතියට ආසන්නයි, රාගයට ආසන්නයි, ඊට වඩා උපේක්ඛා ඒකාග්‍රතාව සාන්තයි ඊළඟට මන්ට උපේක්ඛා ඒකාග්‍රතාව සහිතක සතරේන අර්පණාවෙන් සමාධිගත වේවා කියලා මම ආනපාන බලනවා. ප්‍රතිභාග නිමිත්ත ආරමුණේ. දැන් එන්නෙන් ප්‍රතිභාග නිමිත්ත දැන් ශක්තිමත් වෙලා. ඒක හිතුව ගමන් මේනවා මනසට. ධ්‍යානෙන් ධ්‍යානට ඉහළට ශක්තිමත් වෙනවා ප්‍රතිභාග නිමිත්ත. ඉක්මනින් කැඩෙන්නේ බිඳින්නේ නීවරණ ගොඩාක් දුරට ඈත් වෙලා. ඒ වගේම කයත් බොහෝම සංසිඳලා ඕන තරම් වෙලාවක් ඉඳක් පුළුවන්. විහෙස දැනෙන්නේ නැහැ. ඊට පස්සෙකින් අයමත් මේ හතරින වරට විචාරක විචාර ප්‍රීති සුඛ කියන හතරම නැතුව උපේක්ෂා වේදනාව යුක්ත ඒකාග්‍රතාව සහිත සමාධිය ලැබෙනවා. ඒකෙදී උපචාර අවස්ථාවේ හුස්ම ගැනීම අමතක වෙනවා. එතෙක් හුස්ම සිවුම් වී තිබුණේ. හතරෙනි ධ්‍යානයේ සමාධියෙන් ළොන්නේ මෙන්න උපචාර වේලාවේදී හුස්ම නැවතිනවා. හුස්ම නැවතිලා බොහොම සාන්තව හරියට පිළිමයක් වාගේ ශරීරෙ නිශ්චල වෙලා මේ උපේක්ඛා ඒකාග්‍රතාව සහිත ධානය ලැබෙනවා. එකත් අර වගේ ප්‍රගුණ කරගන්නවා. ඔන්නෝ විදිහටයි ධ්‍යාන හතර ලැබෙන්නේ ලබන්න තියෙන. ඔය කියේ ආනපාන ගැනනේ. එතකොට දැන් කේශාලෝමාදි කොටාසල එක එක ධ්‍යාන ලබන්න පුළුවන්. මෙත්තා කරුණා මුදිතා තුනේ ධ්‍යාන තුන තුන ලබන්න පුළුවන්. උපේක්ඛාවේ එක එක එකක් ධ්‍යාන එක ධ්‍යානයක් පමණ ලබන්න පුළුවන්. කසින භාවනාවල ධ්‍යාන හතර හතරම ලබන්න පුළුවන්. එයින් ආකාශකාශනේ හරි ඉතිරි නමයෙන් අරූප ධානයක් වඩන්න පුළුවන්. එතකොට උද්දුමානකාදී අසුභ භාවනා 10න් එක එක ධාන ප්‍රමණක් ලැබෙනවා. ඉතින් මේවා ඉතින් ආනාපාන සතියෙන් ධාන ලැබුවා නම් අනිත් ඒවා ලබන එක බොහොම ලේසි වෙනවා. ඒ ඕනකම තියෙන ඉතින් හොඳට ශ්‍රද්ධාවයි, වීරියයි, නුවණයි තියෙන්න ඕනේ. අනික නිරෝගීකම තියෙන්න ඕනේ. අනික තමයි විවේකයේ තියෙන්න ඕනේ. බාහිර වැඩ වලින් විවේක තියෙන්න ඕනේ. වැඩ ගැන හිතන්න ගියාම මේක කෙරෙන්නේ නැහැ. නමුත් අපි පෙරහුරුව ලබා ගන්න විනාඩි 5ක් හරි කරන්න පුරුදු වෙන්න ඕනේ. නැත්නම් මේක තෝටියන් කාලයක අපට විවේක ලැබුණාම හොඳට කරගන්න පුළුවන්. නාදේ පිළිතුර. හිතව විලක් ආකාරي ප්‍රශ්නයක් අහන්න කියලා සරල විදිහට එකක් මම හිතන්නේ මේ මෙසෙන් ජීවිතේ බොහෝ දුරක් ප්‍රොටෙක්ෂන වත්පුතලම වූ අපි වගේ අය අතින් බොහෝ අවස්ථාවල ජීවිතේ පුරාට වැරදි අකුසල ධර්ම වෙලා තියෙනවනේ අවුරුදු 40ක් අපිට ගණක් ජීවත් වෙනකොට ඉතින් ඒ දේවල් කොතරම් වැරදිද කොතරම් අකුසලද කියලා දන්නේ බොහෝ විට තමන්මයි ඒ හින්දා මේ අසමේශන සතාමත් තමන් අතින් කරන අකුසල දන්නේ තමන්ම නිසා මෙවන් වූ උතුම් ධර්මයකින් පෙන්වා දෙන ඒ දුකින් මිදෙන මාර්ගයට අවතීර්ණ වීමට තරම්වත් Taman සුදුසුද Taman හැකියද කියලා යම්කට හිතෙන්න පුළුවන්. මගේ අද මෙච්චර දැල්ලා තියෙනවා මට පුළුවන් මෙතෙන්ට යන්න කියලා හිතෙන්න පුළුවන්. ඉතින් ඒ කොතරම් සාධාරණ සිතිවිල්ලක්ද ස්වාමීන් වහන්සේ. වෙන දෙයකින් කිව්වොත් ඒ සිදු සිදු කළ අකුසල අතීතයට තමා අද අරඹ වුණත් යම් කිසි කෙනෙකුට පුළුවන් ඒ මාර්ගයට අවතීර්ණ වෙන්න ස්වාමීන් වහන්සේ. ඒක මහත්ම හැමදෙනාම දැකිය යුතු කාරණයක්. දිහිපෑදෙක කාර්යතනොත් කයින් වචනේ සිතින් යම් යම් වැරදි සිදුවලා තියෙන්න පුළුවන්. ඒවා මතක් වෙනකොට බොහෝ දෙනාට ධර්මය ගැන හිතීමේ පසුතැවිල්ල එනවා. නොසිතෙන කෙනාට තව අකුසල් වැඩි වෙනවා. කලහපංකම් ගැන හිතනකොට. ධර්ම ගැන හිතන කෙනාට පසුතැවිල්ල එකත් අකුසලයක්. ඒ නිසා පසු නොතැවී සිටීමට අපි බුදුරජාන් වහන්සේ උපදේශය අනුගමනය කරන්නට ඕනේ. ඒ මොකද දැන් අපි අපි නිදසුනක් ගමු යම් කිසි කෙනෙක් බල්ලෙකුට ගැහැවා. වතින් කුඩා කාලෙත් වෙනවනේ. මේ මේ රටේ නෑ මේ ලංකාවේ රටවල. එතකොට දැන් ඒක සිහි වෙනවනේ. අනේ මං බල්ලෙකුට ගැහැවනේ කොන්දත් කඩනනේ. මොකක් හරි එකක් ඔන්න හිතට එනවා. ඉතින් ඒක හිත හිත ඉනකොට තව අකුසල් වැඩෙනවා. පසුතැවිල්ල. එකාතකින් පසුතැවිල්ල එකාතකින් තව ධර්ම ගැන නොහිතනවා නම් ආවල් සතා මෙහෙම කළා මං හොඳ වැඩක් කරා කියලා ඒක තව කර්ම වැඩි කරගන්නවා. එතෙන්දී අපි ධර්මානුකූලව හිත පුරුදු කරන්න ඕන ක්‍රම කීපයකින්. එකක් තමයි අර අඟුලිමාල රහතන් වහන්සේ කළා වගේ මං අතින් මේ වැරද්ද මගෙන් දඩුවම් ලැබූ ඒ තැනැත්තා මගෙන් බොරුවක් කියලා කරදරේ වැච්චිච්ච නැත්නම් මගෙන් මේ විපත්යකට වැටිච්ච තැනැත්තා සසරදී නිදුක් නිරෝගී සුවපත් වේවා මා වෙනුවෙන් යම් වෛරයක් ඇති වුණා නම් ඒ වෛරය සංසිඳීමයිත්‍රි සහගත වේවා. මම නැවත නිවන් දකින්න තුරු එවැනි කෙනෙකුට කිසි කලකත් මගේ අතින් වරදක් නොවේවා. ඒක ක්‍රමයක්. අනික් ක්‍රම ඊට වඩා බොහොම වැදගත්. වැදගත් කියන්නේ ඒක ඊට වඩා බලගතුයි. මොකද්ද? දැන් එදා ඒ සතාට ගහපු වෙලාවේ පැවති සිතයි, කායිකයි, රූපයි අද නැහැ. ඒවා එදාම ඒ තැනම ඇති වෙවි නැති වී ගිය අනිත්‍යයි. ඒ වෙලාවේ මේ චිත්තචෛතසික රූප ඉති මොහොතේම අනිත්‍යයට ගියා. දැන් තියෙන අලුත් නාම රූප. එතකොට එදා ඒ පැවති චිත්තචෛතසික රූප ධර්ම එතනම නැති වුණ අනිච්චයි අනිච්චයි ඒ චිත්තචෛතසික ධර්ම ඒ ඇතම ඇතිවෙමින් නැතිවෙමින් පෙළුණා දුකයි දුකයි කැමතිසේ නොපැවතියේ ගියා අනත්තයි අනත්තයි ඒ ඒ අනිච්ච දුක්ඛ අනාත්ම මෙනෙහි කරනවා. ඊළඟට දැන් මේ මෙනෙහි කරන මේ සිත මේ සිතයි ඡායසිකයි සිතට ආධාර වෙච්ච මේ වස්තු රූපේ සහිත රූපයි සියල්ලම දැන් මෙතෙන්දිම ඇතුව නැතුව යනවා අනිත්‍යයි අනිත්‍යයි දුකයි දුකයි අනත්තයි අනත්තයි ඒකෙන් යම් විපාකයක් සසර ලැබෙනවා නම් ඒ ලැබෙන විපාකත් ඒකේම අනිත්‍යයි අනිත්‍යයි දුකයි දුකයි අනත්තයි අනත්තයි ඔන්න කෙලියම විපස්සනාට හැරෙන්නේ එතකොට අර සිදුවෙච්ච කර්මයට වඩා බලගත් කුසලයක් දැනිත කරගත් විපස්සනා වශයෙන් එතකොට අපට පසුතැවිල්ලෙන්නේ නැහැ ඇයි දැන් අපි නෙමෙයිනේ ඒ චිත්තචෛතසික ධර්ම වේලාම ඇතුළ නැතිලා ගිහිල්ලා. ඒවා අපි ත්‍රිලක්ෂණයට හැරෙවුවා දැන්. එතකොට අපි ඒකෙන් වටිනා පිනක් කරගත්තා. ඊළඟට දැන් මේ මෙනෙහි කරන වෙලාව චිත්තචෛතසික ධර්මත් ත්‍රිලක්ෂණයට හරවන අනිසුදු තනත්. තවත් අපි කුසලයක් කරගත්තා. ඊළඟට භව සංසාරයේදීත් මේ මේ විපාකයක් ලැබෙනවා නම් ඒකත් අපි ත්‍රිලක්ෂණයට දැන් හැරෙව්වා. ඒකත් විශේෂ කුසලයක්. අන්න එහෙම හරවන්න පුළුවන්. එහෙම හරවනකොට අර විපස්සනා වශයෙන් අර මුලින් සඳහන් කළ හැටි කරුණාව හැටියට හරි මෛත්‍රිය හැටියට වැටෙනවා. ඊළඟ සමාජයට අපි නොදැනුවත් කාලයේ හරි නොතේරෙන කමනිකාර ධර්මයේ පිළිබඳව නොදැනීම නිසා හරි අපි අතින් මේ දේ ඔව් ඒක තමයි අදිෂ්ඨානෙ. ඒක තමයි. ඒ තිබිච්ච මෝහය. නොදන්නකමනේ මෝහය අවිද්‍යාවනේ. ඒකාකාර වාගය හිතා ගන්න. ඒකත් වේලා නැති වෙලා ගිය අනිච්චය අනිච්චය දුකයි දුකයි අනත්තයි. මින් ඉදිරියේ පේන මොහයක් ඇති නොවේවා කියලා පුරුදු වෙනවා. අන්න එහෙමයි. ඔව් බොහොම බොහොම ඔව් ඒ කියන්නේ ඕනකමින් දැන් ඉදිරියට කරනවා නෙමෙයිනේ. මින් ඉදිරියට නොවෙන්නත් බලා ගන්නවා. සිදුවෙච්ච ඒවා භාවනාවට විපස්සනාවට හැරෙනවා. සසරදී වශයෙන් උත් අපේ අතින් සිදු නොවිච්ච පාපයක් නෑ. ඒවත් අපට නිකන් හිතින් හිතන්න පුළුවන්. මං අතින් සසර ප්‍රාණඝාත වෙලා ඇදී අදිත්‍යාදානල ඇති මිච්ඡාචාර වෙලා ඇති බොරු කීම ඇති කේලාම් කියලා ඇති අනන්තවාරවල මව මරා ඇති පියා මරා ඇති රහතුන් මරා ඇති බුදුන්ගේ ශරීරයේ ලේහොල් ඇත්තටි චෛත්‍ය කල්ල ඇත්තටි බෝධි කල්ල ඇත්තටි අනේක විදම කරලා ඇති ඒ ඒ වෙලාවේ පැතිති චිත්තචාෂක රූප ධර්ම එතනම එතනම නැති වෙලා ගියා ඒක අනිච්චයි දුකයි අනත්තයි. එයින් යම් විපාක ධර්මින්ද නම් ඒවත් අනිච්චයි දුක්ඛයි අනත්තයි. ඉදිරියේ තත්ත්වය විපාක දෙනවා ඒවත් අනිච්චයි දුක්ඛයි අනත්තයි. ඒකට අපි හැම වෙලාවෙම ත්‍රිලක්ෂණයෙන් ජය ගන්නවා. අන්න ඒකයි වැදගත් වෙන්නේ. එහෙනම් සංස්කාරනාස පරණපව එහෙම කියන්නේ නැරෙන අලුතෙන් කුසල් රැස් කර ගැනීම. අලුතෙන් කුසල් රැස්. දැන් බුදුරජාණන් වහන්සේම සිරිතක් කියනවා. දර බුද්ධ වංශ දේශනාව බුද්ධ වංශ 25ක් දේශනා කළා. එක එක බුද්ධ වංශයක් අගදී ලස්සන ගාථාවකින් ත්‍රිලක්ෂණයට හරවනවා. සාච ඉද්දි සෝච යසෝ කානිච පාද තලේසු චක්කරතනානි සම්බං සමන්තර හිතං නනුරිත්තා සබ්බ සංඛාරා සාච ඉද්දි ඒ බුදුරජාන් වහන්සේගේ 이르දියක් සෝච යසෝ ඒ තිබිච්ච සම්පත් සියල්ලත් සානිච පාදසාලේසු චක්කරතනානි ඒ ශ්‍රී පාදසාලේ තිබුණු සක්‍රුවර සහිත දෙතිස් මහා පුරුෂ ලක්ෂණ ආදී රූප කයත් සබ්බං සමන්තර හිතං ඒ සියල්ලම ਸਰව ප්‍රකාරයෙන්ම අනිත්‍යයට ගියා නනුවෙත්තා සබ්බ සංඛාරා සියලු සංස්කාර අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි නේද? අර බුද්ධ වහන්සේ දේශනා කළ බුද්ධ චරිතයත් එහි පිටින්ම ත්‍රිලක්ෂණයට හරවන. දැන් ওই 550 ජාතක දේශනා එකක් එකක් ගන්න අගට ත්‍රිලක්ෂණයට හරවන. ඒක බුද්ධ දේශනාවේ මේ සම්ප්‍රදායයි. වෙනත් පස්සේ නැවත අහන්න හිතුවා මේ මස් මාංශ ආහාර වශයෙන් ගැනීම පිළිබඳ ප්‍රශ්නයක්. ඒක මම හිතන්නේ නිතරම සාකච්ඡා වෙන එකක්. නමුත් මස් මාංශ අනුභව කිරීමෙන් මුළුමනින්ම වැළකුණු පුද්ගලයන් අනන්ත වශයෙන්නවා බෞද්ධ මෙන්ම බෞද්ධ පිරිසට පවා ඒ වගේම අපි දන්නවා එසේ මස් මාංශ අනුභව නොකර ඉඳීම නිසා පමණක්ම ඔවුන් බුද්ධ ධර්මයේ මූලික පරමාර්ථ වලට ළඟා නොවන බව කෙසේ වෙතත් සාමාන්‍ය ජනතාව අතර කතා බහ ලක් වෙන කරුණක් නිසා මම මේ පිළිබඳව වහන්සේගෙන් අසා දැනගෙන කල්පනා කළා. මස් මාංශ අනුභවයේ බුද්ධ ධර්මයේ පටහැනි දෙයක් සේම කියන පිරිසක් මෙන්ම ඒ බුද්ධ ධර්මයට විරුද්ධ නොවන දෙයක් බව කියන පිරිසකුත් සිටිනවා. විශේෂයෙන්ම ඔවුන්ගේ අදහස ඒ සතුන් ඝාතනය කරන්නේ තමන් වෙනුවෙන් නොවන නිසා ඒ අනුභව කිරීම අකුසලයක් නොවන බව වැනි දෙයක්. නමුත් මේ විදිහට කල්පනා කළොත් ඒ අපි මරාගෙන හෝ මිලේ දරගෙන ගත් කුකුලා හැම නැත්නම් හරකා පසුගිය දිනක මේ ගියේ නැන්න පසුගිය කාලෙක අපි දන්න මේ ගිය අල්ලපු ගෙදර සිටින ගුණපාල හෝ කවුරු හරි කෙනෙක් සුමනාවති වගේ කෙනෙක් වෙන්න පුළුවන් නේද කියන වගේ ආකල්පයක් හිතර ගත්තොත් අපිට මම හිතන්නේ කල්පනා කරන්න පුළුවන් එහෙම අස්වාසර්වා කිරීම සුදුසු නෑ නේද කියලා. ගත සානාසි දේව ප්‍රාණ සිතන්නේ. දීර්ඝ සාකච්ඡාවකින් පිළිතුරු දෙන්න ඕනේ දෙයක් වගේ බොහොම වැදගත් පාඩමක් මොකද හැමෝදෙනාටම තියෙන ප්‍රශ්නේ. මම පහෝගේ දාසක අපේ බණ කතාවක් කිව්ව අපි ළඟ හිටියා මේ යාපනයෙන් ඇවිල්ලා ඒ තරුණේ ජෝර්ජ් කියලා එයාගේ අම්මා සිංහල තාත්තා දෙමළ. ඉතින් මෙයා කලින් බෞද්ධ නෝනාට ඉතින් බෞද්ධ ආගමට එකතු වුණා අපි ළඟට ආවා. මම දවසක් බණ කතාවක් කිව්වා. ඒකට එයාගෙන අපේ ගමේ අපේ අතට ඕවා කියනවා. මොකද මන කතාව අපේ ලංකාවේ එක ගොවි ගෙදරක ගොවි නිවසේක අම්මයි තාත්තයි පුතාලා දෙන්නයි දුවයි පස් දෙනා හිටියා. ලොකු පුතා මහනෙලා රහත් වුණා. පුඩා කොඩා පුතායි දුවයි ගෙදර. ඉතින් ඒ ලොකු පුතා පැවිදිව රහත් වුණාට අම්මා තාත්තවත් නංගිවත් මල්ලිවත් කිනක් සහම කරගත්තේ නැහැ. තාත් අයිතිම වතු පිටුල හාරහාරා කිසි කිනම් නොකර ඉඳලා මැරිලා ඌරෙක් වුණා. අම්මා ඉතින් ගෙදරම හැලිවලන් අත ගාව උයා පියාගෙන කාමින් බොමින් ඉඳලා ගෙදර ගැරන්ඩියක් වුණා. නංගී ඉතින් විස පීර පීර ඇඟ සරස සරස ඉඳලා ඉතියා මිසක් පිනක් කෙරුවේ නැතිනම් මැඩි දෙයක් වුණා මැඩියේ. ඉතින් දැන් තුන් දෙනා ත්‍රිසම් භවයේ උපන්නා. මල්ලි විතරයි දැන් ගෙදර ඉන්නේ. මල්ලි ඉතින් ওই වතු පිට රැක බලන ඉන්නවා. මල්ලි මේ ඉතින් මල්ලිට හරි කරදරයි ඌරගෙන් හැමදාම ඌර ඇවිල්ලා මේ ගොවිපොළ හානි කරනවා. ඉතින් ඌර තමන්ගේ තාත්තා බව දන්නේ නැහනේ. ඔය අතර ගැරඬි දෙනත් ඇවිදගෙන තියා නිතරම හැලිවයන් අස්සෙම ගෙදරත් එහෙම ඇවිදිනවා. ඒතර මැඩියව ගිලගත්තා. ගැරඬියාව ඇවිදිනකොට ඌරා ගිලගත්තා ගැරඬියාව. එදාම හරියට මල්ලිට ඌරා වෙලා මල්ලි ඌරා මරාගත්තා. ඊළඟ ගෙදර මිදුලේ දාගෙන හිටුවා අනේ අපිරා ස්වාමීන් වහන්සේ අද වැඩිවත් මස් එක මේ මල් දාන දෙන්න පුළුවන් කියලා. ඌරු මාසයක. එතකොටම රහතන් වහන්සේ දිවසින් බැලුවා මේ කර පිළට යෙදිච්ච හැටි. බැලුවා මෙන්න මේ සිද්ධිය දැකලා වහාම ඉර්ධියෙන් ආවා. එල්ලා ඉතින් මල්ලි හදී සතුටු වුණා අඳුර වැඩි යන්නේ කියලා. පස්සේ ස්වාමීන් වහන්සේ ඉස්සරහා මිදුලෙම ආසනයක් පනවලා වාඩි වෙලා මල්ලි ඔය ඌරාගේ බඩ පැත්තෙන් බලන්න හිමි මෙන්න ගැරන්ඩි එක්ක. මෙරිච්ච ගැරන්ඩි කුණා. මල්ලේ ගැරන්ඩියාගේ බඩපැට බා මෙන්න මැඩියෙක් කියන්නේ. පැස දැන් කොනවල් තුනක්. මල්ලි ටිකව මල්ලි ඔය සත්තු තුන් දෙනා කාවුඩු කාවුඩු මල්ලි දන්නවද? නෑ දන්නේ. ඔය ඌරෝනේ අපේ තාත්තා. ඔය ගැරන්ඩි දෙන අපේ අම්මා. ඔය මැඩියා අපේ නංගි. අපි එකට එක පවුලේ ඉඳලා දැන් තුන් දෙනා තුන් පොලක උපන්න දැන් මල්ලි හදන්නේ ඒ අපේ තාත්තගේ මස් කන්දනේ මටත් මස් දෙන්න හිතුවනේ ඉතින් මල්ලි දන්නවා නම් මේවා කරයිද කියනකොට මෙයාට ඉතින් අහසක් කොළවක් එපා. අයි දෙන්නේ මේ අම්මේ අම්මේ කියලා තාත්තේ තාත්තේ කියලා නංගි නම් කියලා හිතේ තුන්දෙනානේ මේ. ඉතින් මං හදන්නේ දැන් එයා දැන් පූර්ණ වුණාන් පස්සේ මස් කන්ද. අයියෝ මේක නම් මේ සංසාරේ මට නම් වැඩක් නැහැ කියලා එදාම ඔක්කොම ගහලා දාලා ගිහින් මහානෙලා රහත් වුණා. අර මහත්යගේ වචනයකට ගැළපෙන්නේ ඒක ඒ ප්‍රවෘත්ති හැදෙනවා. ඔව්. ඉතින් මහත්යෝ දැන් ඔය ඇතැම් කෙනෙක් මස් කෑම බෞද්ධ ආගමට සම්පූර්ණයෙන් විරෝධය කියලා කෙනෙක් කියනවා. සමහර කෙනෙක් මධ්‍යම කියනවා විරුද්ධක් නැහැ අකපදයක් නොවන නිසා කියලා. අපි යුක්ති වශයෙන් මෙහෙම හිතන්න වටිනානේ. අවුරුදු අසංඛේය අවශ්‍ය කාලවල මිනිස්සු හිටියා. අවුරුදු ලක්ෂයේ අවුරුදු 80000ව මිනිස්සු හිටියා. ඒ කාලවල ප්‍රාණඝාත නැහැ. ඒ කාලෙ මස් කෑමක්ම නැහැ. ඒ කාලවල මිනිස්සුන් ලෙඩ රෝග නැහැ. සයෝ රෝගා පුරේයාසුන් ඉච්ඡානසනං ජරා පසුවනංජ සමාරම්භ අට්ඨනව ත්‍යාගම. ඉස්සර මිනිස්සුන් තිබුණේ අසනීප තුනයි. බඩගින්න, බත් මතය, වයසට ගියාම ඉතින් වාස් ලකුණු. ඒවා බෙහෙත් කරන්නේ වනේ. පසුවනංච සමාරම්භා මේ සතුන්ගේ මස් කෑමට පුරුදු නැන් පස්සේ අටනව තියාගමා ලෙඩ රෝග අටවනුමක් ඇති වුණා. එතකොට මේක අපට පැහැදිලිව පේනවා මස් නොකන කාලේ මිනිස්සු නිරෝගී. මස් කන්න පටන් ගත්තන් පස්සේ රෝගාබාධ වැඩි. රෝග වැඩිනකොට මොකද වෙන්නේ? ආවිෂ අඩු වෙනවා, වර්ණ්‍ය අඩු වෙනවා, සැපේ අඩු වෙනවා, ඥානෙ අඩු වෙනවා, බලය අඩු වෙනවා. දැන් ඒක තමයි දිගටම එන්නේ. ඒකට දැන් දිගට එන්න එන්න ඇවිල්ලා දැන් අපේ දෙමෝපියන්ගේ කාලේ මිනිස්සුන්ට තිබුණ කාය ශක්තිය දැන් මිනිස්සුන්ට නැහැ. අපි මේ ඇස් දෙකෙන් ඇස්වලින් දැකපු අයනේ. අපේ අපි දැන් පොඩා කාලේ මේ වගේ කාලේ අපි දැකලා තියෙන අපේ ගම්වල මිනිස්සු හරි උසයි මහතයි ශක්තිමන්තයි. ඒගොල්ලෝ හොඳට වැඩ කරන්නත් පුළුවන්. හොඳට කන්න බොන්නත් පුළුවන්. දැන් එයින් භාගයක් අඩුයි. ඊළාට ඒක දරුවන්ගේ දරුවන්ට තවත් අඩු වෙනවා. ඇයි මේ ගන්න ආහාර පානයි ඉතින් ඍතුවයි ඒවත් තියෙන පෝෂිකම අඩු නිසා. කොහොම අඩු වෙලා අඩු වෙලා දැන් ඉතින් දස වර්ෂයට ගහම සත්‍යෝ මේ වියට අත්තරන් ලොකු දුමන් දන්නේ. ඒ තරම් කෙටි නේ 10 අවුරුද්දක්. ඔක්කොම ඉවරයි. ඔව් ඉතින් මහත්යෝ දැන් ඔය ඇතන් කෙනෙක් මස් කෑම බෞද්ධ ආගමට සම්පූර්ණයෙන් විරෝධය කියලා කෙනෙක් කියනවා. සමහර කෙනෙක් මධ්‍යම කියනවා විරුද්ධක් නැහැ. අකපදයක් නොවන නිසා කියලා. අපි යුක්ති වශයෙන් මෙහෙම හිතන්න වටිනවානේ. අවුරුදු අසංඛේය ආවස කාලවල මිනිස්සු හිටියා. අවුරුදු ලක්ෂයේ අවුරුදු 80000ව මිනිස්සු හිටියා. ඒ කාලවල ප්‍රාණඝාත නැහැ. ඒ කාලෙ මස් කෑමක්ම නැහැ. ඒ කාලවල මිනිස්සුන් ලෙඩ රෝග නැහැ. සයෝ රෝගා පුරේයාසුන් ඉච්ඡානසනං ජරා පසුවනංජ සමාරම්භා අට්ඨනව තියාගම. ඉස්සර මිනිස්සුන් තිබුණේ අසනීප තුනයි. බඩගින්න, බත් මතය, වාසයට ගියාම ඉතින් වාස් ලකුණු. ඒවා බෙහෙත් වෙන්නේ වනේ. පසුවනංජ සමාරම්භා මේ සතුන්ගේ මස් කෑමට පුරුදු නැන් පස්සේ අට්ඨනව තියාගම ලෙඩ රෝග අටවණුමක් ඇති වුණා. එතකොට මේක අපිට පැහැදිලිව පේනවා මස් නොකන කාලේ මිනිස්සු නිරෝගී ස්කන්ධ පටන් ගත්තාන් පස්සේ රෝගාබාධ වැඩි. රෝග වැඩිනකොට මොකද වෙන්නේ? ආවිෂ අඩු වෙනවා, වර්ණ්‍ය අඩු වෙනවා, සැපේ අඩු වෙනවා, ඥානෙ අඩු වෙනවා, බලය අඩු වෙනවා. දැන් ඒක තමයි දිගට මේ එන්නේ. එතකොට දැන් දිගට එන්නේ එන්නේ ඇවිල්ලා දැන් අපේ දෙමෝපියන්ගේ කාලේ මිනිස්සුන්ට තිබුණ කාය ශක්තිය දැන් මිනිස්සුන්ට නැහැ. අපි මේ ඇස් දෙකෙන් ඇස්වලින් දැකපුවානේ. අපේ අපි දැන් ගොඩාක් කාලේ මේ වගේ කාලයක් දැකලා තියෙනවා අපේ ගම්වල මිනිස්සු හරි උසයි මහතයි ශක්තිමන්තයි. ඒගොල්ලෝ හොඳට වැඩ කරන්නත් පුළුවන්. හොඳට ඡන්ද බොන්නත් පුළුවන්. දැන් එයින් භාගයක් අඩුයි. ඊළාට ඒක දරුවන්ගේ දරුවන්ට තවත් අඩු වෙනවා. ඇයි මේ ගන්න ආහාර පානයි, ඉතින් ඍතුයි, ඒවත් තියෙන පෝෂිකම අඩු නිසා. කොහොම අඩු වෙලා අඩු වෙලා දැන් ඉතින් දස වර්ෂයට බැහැම සත්‍යෝ මේ වියට අත්තරන් ලොකු දුවන් දන්නේ. ඒ තරම් කෙටි වෙන්නේ 10 වරුද්දක්. <laughs> ඔක්කොම ඉවරයි සම්පූර්ණ. ඔක්කොම ඉවරයි දා අවුරුද්ද. ඒකවල සාන්නත් මේ අපේ දෙමාපියන් බොහෝ විට මේ පොඩි ළමයින්ට ඉතින් කන්නේ නැහැ කියලා මස් මාල් තමයි කවන්න හදන්නේ ඔය ඇඟට ශක්තිය නැහැ කියලා. ඒක ඇත්තට ඒක ඇත්තට මේ ඥාන සම්ප්‍රයුක්ත උපස්ථානය නෙවෙයි. මම මේ දරු දෙන්න දැකලත් හිතුවා මේ දෙන්නගේ වයසට හරි කෙට්ටුයි. අපේ වයස හුඟක් මහතයි. ඒ මොකද? අපිට ওই වාසිය මස් කාලා නෙමෙයි වහන්තුනේ ස්වභාවික ඖෂධීය ආහාර දීලා. දැන් මේ දරුවන්ට ස්වභාවික ඖෂධි ආහාර ආදී. දැන් අපට දෙන ඔය කාලේ මාස 3න් 3ට ලුණු විල පොවනවා. ඒකට මේ මොනවද මේවා මේ කුප්පමේනිය පොල් අදලා දෙනවා. කරවිල කවනවා. ඒවෙන් හොඳ ඈ කිරල කිරල ඔව් කිරල දෙනවා. ඒකට අපේ ශරීරයේ ශෝධනය වෙනවා. බඩගින්න ඇති කරනවා, ලේ සුද්ධ වෙනවා. ඉතින් කැම හොඳට ගන්නවා. අපු හොඳට කැම කරනවා. අපි ආම බෙදලා දුන්නා පිඟාන පුතේ තව ටිකක් ගන්න තවත් ගන්න. පුළුවන්. මානසික වශයෙන් සියුම ඇති වෙනවා හිත පිරිසිදු වෙනවා දැන් මේ දරුවන්ට ඒ සම්පත් නැති නිසා කෙට්ටුයි මස් කාලා වැඩෙන්නේ මස් කෑමෙන් තවත් දුර්වල වෙනවා ඒ දුර්වල ගන්න ශක්තිය නැහැ දුර්වල ගන්න ශක්තිය නැහැ නිසා මේ දරුවන්ට දෙන්න ඕන අපේ ලංකාවේ පාවිච්චි කරන ස්වභාවික ඖෂධ එතකොට මෙහි තියෙන එලකිරි ඕනතරම් එලකිරි පුවන්නේ. බිත්තර කවන්න එපා, මස් මාංශ කවන්න එපා. දරුවාගේ ජීවිතේ බොහෝම ලෙඩ රෝග බහුල වෙනවා. දැන් මේ රටේ හරියට කැන්සර් වැඩි කිව්වා. ඩයබටික් වැඩි කිව්වා. මොකද ඔය ආහාර පාන හොඳයි. වැරදි නිසා. දැන් අපේ කාලෙ මෙහෙම නෑ. අපේ දෙමව්පියෝ අර ස්වභාවික දේනේ පුරුදු කරන්නේ. අද පුරුදු විදිහට සක්මන් මළුවේදී ඔබ අප හමුවේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා උයනේ අරිය ධම්ම ස්වාමින් වහන්සේ